අරුණ මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද වෙනදටත් වඩා ඊ타මත්ම සියුම් වගේම ඊ타මත්ම වැදගත් කාරණයක් කාරණා කිහිපයක් අපිට කියලා දුන්නා විශේෂයෙන්ම ಗುಣ මාත්සාරය පිළිබඳව මාත්සාරය පිළිබඳව එතෙන්දී අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි ස්වාමින් වහන්සේ දැන් අපි අහලා තියෙනවා निराமிස ප්‍රීතිය පිළිබඳ. සාමිස ප්‍රීතියයි निराமிස ප්‍රීතියයි. එතකොට විශේෂයෙන්ම භාවනා මානසිකාරයකින් ඒක සාර්ථක වෙලා ඉවර වෙනකොට එතකොට එයාට ධානය තත්වයකට ගියේ නැති වුණත් හොඳ සමාධි තත්වයක් ඇති වෙනකොට විපස්සනා සමාධි තත්වයක් වුණත් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. එතකොට ස්වාමින් වහන්සේ කියපු ආකාරයට ස්වාමින් වහන්සේට අධ්‍යක්ක తත්වය වගේ දෙයක් ඇති වුණාම ඒක ඊටාම බලයෙන් අඩු කම්පනීය වීමක්. ඒ කියන්නේ මාත්සර්ය වුණාට ඒක එච්චර බලගත් දෙයක් නෙවෙයි. නමුත් ඒ වගේම දැන් මේ මේ මාර්ගය තුල යන කෙනෙකුට අපි මෙතන එකතු වෙලා තින්නේ බොහෝ දෙනෙක් මේ මාර්ගය තුල යන කට්ටිය ඒක තුලින් ඒ තමන් කරන ගුණවත් කටයුතු සහ ඒ වගේ භාවනාව වුණත් තුලින් ඇති වෙන්න පුළුවන් නේද අනිත් කට්ටිය හා සමානව හරි ඊට වඩා හරි මේ සක්කාය දිට්ඨිය බලවත් වීමක් පවා එතෙන් ඒ අන්ත දෙකක් විදියට ගොඩක් දුරකට යන්න උනත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යෙන් දැන් ඒවා ඇති වෙන්නේ තා සියුම් විදිහට තමයි. හැබැයි ඒවා අපි ඒ ඇති වෙන තැනම හඳුනාගෙන දුරු කරන්න සමත් නොවුනොත් ඊට පස්සේ ඒවා බලවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් අයට පෙන්වන්න, අනිත් අයට ප්‍රකට කරන්න. එතකොට තමයි අර මම ධානය උපදවාගෙන තියෙන්නේ. මම මාර්ගඵලයකටපත් වෙලා තියෙන්නේ. මට මේ කාරණේ හරියටම වැටහුණා භාවනා කරනකොට. එතකොට ওই විදිහේ එක එක කතන්දර කියමින් ලෝකේ රවට්ටන තැනකට එන්නේ අර දුර්වලකම හඳුනාගත්තේ නැති වුණා. එතකොට දැන් ඇති වුණේ සක්කාය දිට්ඨිය පාදක කොටගෙන අවිද්‍යාවමයි බලවත් උනේ. හැබැයි ඒක Tamanට වැටහෙන්නේ නැති වෙනකොට අර ඇතිවෙච්ච සිද්ධිය පාදක කොටගෙන දැන් Taman හොඳ තත්වයකටපත් වුණා වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒකත් එක්කලා දැන් නසන්නට ගිය සක්කාය දිට්ඨිය අන්තිමට නසන්නට ගිහිල්ලා ඒකෙන් සක්කාය දිට්ඨිය උපදින්න පටන් ගන්නවා. ඉතින් ඒකයි තියෙන අර්බුදය. ඒවා ඒ ඇති වෙන ඇති වෙන තැන ඊටා සූක්ෂමයි. එතකොට දැන් ඔබතුමා කිව්වා සාමිස ප්‍රීතිය සහ නිර්ාමිස ප්‍රීතිය. එහෙම දෙකක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් සාමිස ප්‍රීතියයි නිර්ආමිස ප්‍රීතියයි හඳුනගන්නේ කොහොමද? ඉතින් හඳුනගන්න වෙන්නේ අපේ තමන්ගේ ප්‍රඥාවෙන්නේ හඳුනගන්න වෙන්නේ. දැන් මේ වෙලාවේ මටත් හිතුනේ මට බැලූ බැලමට මට හිතුනේ දැන් මේ නිර්ආමිස සතුටක් තමයි දැන් මේ ඇති වෙන්නේ. ඇති වුණු ප්‍රඥාව පාදක කොටගෙන දැන් මේ මගේ මනසේ අධික වීරයක් උපදිනවා. විදර්ශනා පාදක වූ වීරයක් උපදිනවා වගේ තමයි මට දැනුනේ. හැබැයි අවසානයේ ඒක වෙලා තියෙන විදර්ශනා මූලික වීරයක් නෙමෙයි ලෝභ මූලික වීරයක් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඊළඟ විනාඩි 5ේදී සම්පූර්ණ වික්ෂිප්ත වුනේ. ඉතින් ඒ විදිහට අපි දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ යමක් කරන්න කලිනුත් ප්‍රත්‍යවේක්ෂා කරන්න කරන මොහොතේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කරලා ඉවර වෙලත් ප්‍රත්‍යවේක්ෂා. එතකොට අන්න ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් අපි පුහුණු කළොත් තමයි ඊට පස්සෙත් ආයේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරනවා. එහෙනම් කොහොමද මේක උනේ? මේක කුසලයක් නම් මෙතනදී ඇයිද කැළඹුනේ? එහෙම නැවත නැවත අපේ මනස ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි සියුම් තැන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක හඳුනාගෙන දුරු කරගන්න බැරි වුණොත් ඔබතුමා කිව්වා වගේ ඒක බලවත් වෙලා අනිත් අය ඉදිරියේ රඟ දක්වන්න යන හැටියට ඒ අනිත් අය මුලා කරන තරට තමන් ඒ වංචක ධර්මයට හසු වෙලා ඒක වීතික්කම වශයෙන් කායික වාචසික මානසික වශයෙන් ඒ ක්ලේශයට තමන් මතු වෙන තැනට එන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් ඒ වගේම අනික් කට්ටියට ඒක පෙන්වන්න ගියේ නැතුවා වුණත් දැන් තමන්ගේ මමත්වය දියුණු කර ගැනීමට ඒක හේතුපාදක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව්. හැබැයි ඒත් එක්කම දැන් දැන් මේකට බය වෙන්නේ නැතුව අපි මේ අපි ඔක්කොමලා මේ දැන් අපි මේ විවෘත වෙන දෙයට බය වෙන්නේ නැතුව ඒක තුල අර විදියට සති සම්පජාන්‍ය දියුණු කරනකොට ඊ타මත්ම විශාල පරිපතයන් වෙන වෙනේවා විවෘත් වෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම Tamange විතරක් නෙවෙයි අනික් කට්ටියගේ තුලත් ඒක වෙනකොට කොහොමද අපි උදව් කරන්නේ පවා චුට්ට චුට්ට බොහොම චුට්ට චුට්ට මේ පැති විවෘත් වෙන්න පටන් ගන්නවා නේද ස්වාමීනි. ඔව් දැන් මේ විදර්ශනා මාර්ගයේදී අපි ක්ලේශයන්ට බය වෙලා හරියන්නේ නැහැ. ක්ලේශයන්ට අපි බය වෙච්ච ගමන් අපි යන්නේ සමතේ පැත්තට. මොකද අරක වහන්න හදන්නේ. රාගය මතුවෙච්ච ගමන් අසුබය හොයන්න හදනවා අරක වහන්න. ද්වේෂය මතුවෙච්ච ගමන් මෙත්තාව හොයන්න හදනවා අරක වහන්න. ඒ සමත ක්‍රමය. විදර්ශනා ක්‍රමයේදී සරාගිකං වාචිත්තං සරාගිකං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇතුණා ඍජුව ඒක දිහා බලන්නයි උත්සාහ කරන. ඒකේ ගති ලක්ෂණ, ඒකේ මූලයන්, ඒකේ හේතු ප්‍රත්‍ය. ඒතර බය වෙලා ඒක කරන්න බෑ. ඊළඟට ද්වේෂසිතක් ඇති වුණා නම් ඒක ඒක දිහා බලන්නට ඕන. එතකොට මෝහසිතක් ඇති වුණා නම් ඒක දිහා බලන්න ඕන. වික්ෂිප්ත සිතක් ඇති වුණා නම් ඊළඟට හැකිලන සිතක් ඇති වුණා නම් එතකොට සවුත්තර සිතක් අනුත්තර සිතක් ඇති වුණා නම් ඒක දිහා බලන්න ඕන. එතකොට අන්න ඒකට අපට යම් නිර්භය භාවයක් තියෙන්න ඕන. හැබැයි නිර්භය භාවය කියලා කියන්නේ පව් කරන්නට බය නැහැ කියන එක නෙමෙයි. මෙතන මේ යථාර්ථය දකින්නට විවෘත කරගන්න තියෙන අවංක භාවයෙන් ඇතිවෙන උද්‍යෝගයක් අපි තුල තියෙන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ දුර්වලකම අවංකව දකින්න ලෑස්ති. ඒ ඒ දකින්න ලෑස්ති බව අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ අර අනාත්ම ස්වභාවය වැටහෙන වැටහෙන ප්‍රත්‍යවේක්ෂා කරන කරන ප්‍රමාණය. මොකද එහෙම නැත්නම් අර දුර්වලකමත් එක්කලා අපි තැති ගන්නවනේ දැන් මමයි මේ දුර්වල වෙන්නේ. දැන් මටයි වරදින්නේ. දැන් මට මොකක් වෙයිද දන්නේ නැහැ මෙහෙම කරන්නේ. දැන් මට පව් සිද්ධ වෙනවද දන්නේ නැහැ. සමහර වෙලාවට නැවත නැවත අහන්නේ හැමතුනේ දැන් ඒ ද්වේෂසිතක් ඇති වුණාම මම ඒක යට කරගත්ත හැබැයි එතකම් මට ද්වේෂය ඇති වෙලා මම අකුසලයක් කරගත්ත නැහැ. දැන් ඒක විපාකද. ඉතින් මේ අනන්ත සසරේ කරගත්තු අකුසල එක්කලා අර පොඩ්ඩ මොකද්ද? නමුත් එහෙම දකින්න බැරි වෙන්නේ අර එතන ආපහු මමත්වෙ මතුවෙනවා. මත මතුවෙච්ච ගමන් අර අරකත් එක්කලා පසුතැවීමක් ගැෂ්ඨණයක් ඇති එහෙමයි ස්වාමීන් වහන්සේ ඔය දැන් අන්තිමට කියපු ටික ඊළඟට අපි ඉගෙන ගන්න යන කුක්කුච්චයටත් සම්බන්ධයි සම්බන්ධයි සම්බන්ධයි එතනින් හැදේ කුක්කුච්චේ ක්ලේශයක් ක්ලේශයක් හැටියට බොහෝ දෙනාට නොපෙනෙන්නේ ওই හේතුව නිසා එහෙමයි එහෙමයි